Thank you. ඇතුළතගේ වනවා ඇතුළත ගිනි ලොවටම දෙනවා පාට අනුව කල්ලි ගැහෙනවා අපි කවදා එකමුතු වෙනවා ता අපි එකමුතු වෙනවා උනන්නේ හිතයි මගේ